තවත් එක පැතිකඩක් විවර කරගෙන තමන්ගේ ජීවිතවල තියෙන දුක නිරුද්ධ කරගන්න සංසාර දුකින් අත මිදෙන්න ඉතින් ඒ සඳහා මේ දේශනාව මහෝපකාරී වේවා හැම දිනාටම මේ දේශනාවෙන් පෙන්වලා දෙන ලද දහම් කාරණා ටික හැම දිනාටම බොහෝම හොඳට වැටහේවා හැම දිනාටම ඒ හරහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ජීවිතය තුලදීම භව ගමන නිමා කරගන්න මේ කුසල ශක්තියින් හේතුපනිශ්‍රේ වේවා කියන අදහස ඇතුවයි අපි ධර්ම දේශනා කරන්නේ හැමදෙනාමත් මේ ධර්ම දේශනාව මේ ජීවිතය තුලදීම දුක් නිරෝධ කර ගැනීම සඳහා හේතුපනිශ්‍රේ වේවා කියන අදහසින් හොඳට කන් යොමු කරලා වමනාවෙන් ධර්මයේ ශ්‍රවණය කරගන්න ඕනේ. පින්වතුනි අපි මොන තරාතිරම් වල මොන වයස් මට්ටම් වල මොන කුල ගෝත්‍ර වල කුමන තැනක හිටියත් අපි හැමෝටම කවදා හරි දවසක ජීවිතෙන් දුක අයින් කරලා සැප ජීවිතයට එකතු කරගන්න නම් තථාගත සද්ධර්මයේ හැර වෙන මගක් ඇත්තේ නෑ. එකම මගයි ඒ මේ සද්ධර්මයේ පමණයි. ඒ නිසා තමන්ගේ කය නිශ්චල කරගෙන ඉන්නා වගේම හිතත් නිශ්චල කරගෙන කන් යොමු කරලා ප්‍රඥාව පෙරදරි කරගෙන මේ දේශනා කරන වචනයක් වචනයක් ගානේ අර්ථ පිරික්සමින් පිටුපස්සෙන් ආවොත් අපිට පුළුවන් වේවි මේ ලැබුණ බුද්ධෝත්පාද කාලය තුල ලැබපු මනුස්ස ජීවිතයට බුද්ධෝත්පාද කාලයට සාධාරණයක් ඉෂ්ට කරන්න ධර්ම ශ්‍රවණය හරහා ලෞතර බුදු පියාණන් වහන්සේට නියම විදිහේ බුද්ධ පූජාවක් සිද්ධකරනද මේ කාල හෝරාවයි පින්තුනි අති දීර්ඝ සංසාරයක ඔබත් මාත් සකල ලෝක සත්වයාම හොයන ගවේෂණය කරන මහන්සි වෙන එක ප්‍රශ්නයක් තියෙනවා හොයන උත්තරයක් තියෙනවා ඒ තමයි ජීවිතෙන් දුක අයින් කරලා දාන එක. ජීවිතයට සැප සැනසීම එකතු කරගන්නේ කොහොමද කියන කාරණාව අවාසනාවන්ත කාරණය කල්ප සංඛ්‍ය ගණනක් හොයනවා හොයනවා හොයනවා නොයේකුත් ප්‍රතිකර්ම කරලා තියෙනවා නමුදු తాවකාලික සැපසනසීමක් ලැබෙනවා විනා නැවත වතාවක් ඒ මේ අත කැරකිලා සතර අපාය තමන්ගේ ගෙදර වගේ කරගෙන නැවත නැවතත් මේ සංසාරේ ඒ මේ අත සැරිසරනවා. හරියට මට කුණ්ඩලයේ අසනීපුණ වෙලාවේ පිය සිටුතුමා මසුරුකම නිසා නොයෙකුත් වෛද්‍යවරු ඉබාගාතේ වගකීම් විරහිතව හඳුන්වලා දීපු බෙහෙත් කරලා රෝගේ උත්සන්න වුණා වගේ මේ අනවරාග්‍ර සංසාර දිහා බලනකොට ජීවිතයේ දුක නැති කරගන්න කියලා නොඑක් නොඑක් ප්‍රතිකර්ම නොඑක් නොඑක් ආගම් ශාස්ත්‍රවරු එක එක මාර්ගයන් දේශනා කරලා තියෙනවා ඒ ඔස්සේ අපිත් ඒ මේ අත දුවලා සැරිසරලා සැරිසරලා හති වැටිලා කිසිදු තැනකින් නියම ප්‍රතිකර්මයක් ලැබෙන්නේ නැතුව අද මේ බුද්ධෝත්පාද කාලෙත් අපි හැමෝම අද මේ ඇවිල්ලා සනාතනික ධර්මතාවයට දුක ජීවිතෙන් අයින් කරගන්න මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න අද මේ ජීවිතෙත් ඔබත් මාත් මේ සියලුම සත්වයෝ මේ බුද්ධෝත්පාද කාලෙත් ඉපදිලා ඉන්නවා ලෝකය කියන නොයේකුත් ප්‍රතිකර්ම කරනවා අපේ ආච්චිලා සීයලා ඊට එහා හිටපු කට්ටියත් ඒ ප්‍රතිකර්ම අත්හදා බලලා ඒත් මිය පරලෝ ගියා දුකින්ම අපේ අම්මලා තාත්තලාත් අපිත් අපේ දරුවොත් ජීවිතේ දුවන්නම් වාලේ දුවනවා කෙනකෙනා කියන දේවල් කරනවා නමුත් අද වෙනකන් අපි කාටවත් දුක ජීවිතෙන් අයින් කරගන්න බෑ. එනිසා අද දවසේ මේ දේශනා කරන සූත්‍රය හරහා බොහෝම උවමනාවෙන් ශ්‍රවණය කරගන්න ජීවිතේ නොයෙකුත් ලෞකික කාරණා සම්බන්ධයෙන් මෙතන පැහැදිලි කරන්නේ සාමාන්‍යයෙන් ධර්මයක් දේශනා කරනකොට දාන කතා, සීල කතා, සග්ග කතා, කාමයන්ගේ ආදීනෝ නොඑක් ආකාරයෙන් මේ කාරණා කියලා දීලයි සාමුක්කංශික දේශනාවට එන්නේ. නමුත් ඒ අතීතේ රාත්‍රී එල්ලි වෙනකන් ධර්ම දේශනා කරනවා නම් නමුත් ආධ්‍යාරයෙන් තම තමන් ඒ ටික තේරුම් ගන්න තේරුම් අරගෙන ඍජුව මේ කාල හෝරාව චතුරාර්ය සත්‍ය ධර්මයට හිත තියන්න උත්සාහවත් වෙන්න. ධාරණ ශක්තිය මදි වෙන්න පුළුවන් වීරිය උපදවා ගන්න, සසරේ භය තේරුම් ගන්න, දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ වටිනාකම තේරුම් අරගෙන අද දවසේ මේ සූත්‍ර ධර්මය හරහා වර්තමානයේක සාන්දෘෂ්ටිකව අකාලිකව මේ ජීවිතය තුලදීම මේ මොහොත තුලදීම දුක නිරුද්ධ කරගන්නේ යම්සේද ඒ කාරණාව තේරුම් ගන්න එහෙම වුණොත් ඔබටත් මටත් පුළුවන් වේවි අනන්ත අප්‍රමාණ සංසාරයක විඳපු දුක් සියල්ලටම නිමාව තියන්න. අද දේශනාව සඳහා මාතෘකාව සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ අபிසමය සංයුත්තේ අචේල කස්සප සූත්‍රය තමයි මම පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙන්නේ ඒතේතේ කස්සප උභවන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේසේති කස්සප සියලු අන්ත අතහැරලා දාලා මධ්‍යම ප්‍රතිපදාවෙන් මම ධර්ම දේශනා කරනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරා මේ දේශනාවට පාදක වුණේ බුදුරජාණන් වහන්සේ මුළු ලෝක සත්වයාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් එදා රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්නකොට සිද්ධ වුණු එක්තරා කතා සංලාපයක් මුල් කාරණාව කරගෙන තමයි මේ ධර්ම දේශනාව සිදු වෙලා තියෙන්නේ බුදු පියාණන් වහන්සේ වෙනදා වගේම එදත් උදේ පාන්දරම ලෝක සත්වයාට අනුග්‍රහ පිණිස පිණ්ඩපාතේ වඩිනවා. මෙහෙම පිණ්ඩපාතේ වඩිනකොට ඒ නගරේ හිටියා අචේල කස්සප කියලා ආජීවකෙක්. අචේල කියලා කියන්නේ වස්ත්‍ර නැති කියන. කස්සප කියලා කියන්නේ ගෝත්‍ර නාමයෙන් තමගේ නම. මේ අචේල කස්සප නිගණ්ඨ ශ්‍රාවකෙක් උත්සාහවත් උනේ කාමයන් හොයන්න නෙවෙයි කොහොම හරි විමුක්තියක් හොයන්න දැන් අපි උත්සාහවත් වෙන්නේ මේ ආජීවකයෝ කිව්වහම පහත් මිනිස්සුયો කියලාවල අවඥා කරන්න උත්සාහවත් වෙන්නේ. නමුත් එතන පුංචි කාරණාවක් තියෙනවා බලන්න කාමයන් හොයන්නේ නැතුව ලෝකෝත්තර විමුක්තියක් වෙනුවෙන් ජීවිතේ කැප කරපු උදවිය ඒක ලේසි කැපකිරීමක් නෙවෙයි. ඒ අත්තන්ට මාර්ගේ වර්ධින්න පුළුවන්. මිත්‍යා ප්‍රතිපදාවක් වෙන්න පුළුවන්. නමුත් ලෝකේ කාමය හොයනකොට කාමයන්ගෙන් වෙන් වෙලා උත්සාහවත් වෙන්නේ මේ සසර පරතරක් දකින්ද. අවාසනාවන්ත කාරණාව සත්පුරුෂ ආශ්‍රය, කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය නැති වෙන්න පුළුවන් නිවැරදිව. නමුත් උත්සාහවත් වුණේ සසර දුකින් එතර වෙන්න. ඉතින් මේ කසප ආජීවකත් බොහෝ කාලයක් උත්සාහවත් උනේ මොකක්ද ලෝකේ විමුක්තිය ජීවිතෙන් දුක අයින් කරන්නේ කොහොමද කියලා නොයේකුත් ක්‍රමවේදයන් අත්හදා බැලුවා. අන්තිමට තමන් අතර උනේ පරම අවිහිංසාවාදී හැටියට හඳුන්වන නිගණ්ඨනාත පුත්තුමාගේ දහම ළඟ වස්ත්‍රයකටවත් තණ්හාවක් නැතුව තණ්හාව දුරු කරන්න ඕනේ දුකින් ඈතර වීම සඳහා කියලා වස්ත්‍රයක්වත් නැතුව උත්සාහවත් වුණා තණ්හාව දුරු කරන්න උත්සාහවත් වෙන උත්සාහවත් වෙනවා නමුත් සැලකිය යුතු මට්ටමේ ප්‍රතිඵලයක් ඒ තුලින් ඇත්තේ නැහැ දවසක් බුදුහාමුදුරුව පින්ඳපාතේ වඩිනකොට බුදුහාමුදුරුව පිළිබඳ අහලා තිබ්බා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ නිවැරදිව දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව දේශනා කරනවා. ඒ නිසා අපි ගිහින් අහගන්න ඕනේ කියලා උත්සාහවත් වෙලා එදා බුදුහාමුදුරුව ගාවට ඇවිල්ලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ප්‍රශ්නයක් අහන්න පොඩ්ඩක් ඉඩ දෙන්න පුළුවන්ද? කස්සප මේ අහන්න වෙලාව නෙවෙයි. මොකද පින්න පාති වඩින වෙලාව දෙවෙනි වතාවටත් අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා පොඩි ප්‍රශ්නයක් මේක අහන්න වෙලාව තියෙනවද දෙවෙනි වතාවෙත් ප්‍රතික්ෂේප කරනවා තුන්වෙනි වතාවෙත් ප්‍රතික්ෂේප කරනවා ප්‍රතික්ෂේප කරලා නැවතත් අහනකොට ආ කමන්නෑ කස්සප එහෙනම් අහන්න කින්නකෝ භෝ ගෝතම සයන් කතං දුක්ඛන්ති බවත් ගෞතමයන් වහන්සේ මේ දුක තමන් විසින් කරන ලද්දක්ද මේ දුක තමන් විසින් කරන ලද්දක්ද කස්සප එහෙම අහන්න එපා කිම්පන බෝ ගෝතම පරං කතං දුක්ඛන්ති හොඳයි මේ දුක තමන් කරපු දෙයක්ද කියලා අහනකොට ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ එහෙම අහන්න එපා කියලා කිව්වා කිම්පන බෝ ගෝතම පරං කතං දුක්ඛන්ති මේ දුක අනුන් කරපු දෙයක්ද? කස්සප එහෙමත් නොඇසිය යුතුයි. සයන් කතංච පරං කතංච දුක්ඛන්තේ කින්නකෝ බොහෝ ගෝතම ගෞතමයන් වහන්සේ එතකොට මේ දුක එහෙමනම් අපිට තව උත්තරයකට එන්න තියෙන තමනුත් අනනුත් දෙගොල්ලම එකතු වෙලා කරපු දෙයක්ද? කිසිෙත් නොඇසිය යුතුයි. හරි ප්‍රශ්නයක්. එහෙමනම් අදිච්ච සමුප්පන්නං දුක්ඛන්තේ මේ දුක තමන් කරෙත් නැත්නම් අනුන් කරෙත් නැත්නම් තමනුත් අරුණුත් දෙගොල්ලම එකතු වෙලා කරේ නැත්නම් මේ දුක ඉබේම අකාස්මිකව අදිච්ච සමුප්පන්නව හටගත් දෙයක්ද එසේත් නොඇසිය යුතුයි එතකොට භාග්‍යතුන් වහන්සේ නත්ති දුක්ඛන්ති දුකක් නැද්ද එතකොට එසේත් නොඇසිය යුතුයි. තේනහි භවං ගෝතමෝ දුක්ඛං නජානාති දුක්ඛං නපස්සති इति එතකොට බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද? ඔබ වහන්සේ දුක දකින්නේ නැද්ද? දුක දන්නේ නැද්ද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා. මේ වෙලාවේ මා හේවං කස්සපාතේ කස්සප නිසා දුක කියන එක තමන් විසින්වත් අනුන් විසින්වත් කරපු දෙයක්වත් තමනුත් අනුනු දෙගොල්ල එකතු වෙලා කරපු දෙයක්වත් එහෙමනම් දුක ඉබේ හටගත් දෙයක්වත් දුක නෑ කියන දෙයක්වත් දුක දන්නේ නැති කමක්වත් නෙවෙයි මෙතන තියෙන්නේ දුක කියන එක ප්‍රත්‍යයෙන් හටගෙන තියෙන්නේ දුක අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලායතනං සලායතන පච්චය පස්සෝ පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භවෝ භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ අවිද්‍යාව මුල් කාරණාව කරගෙන අවිද්‍යා ප්‍රත්‍යයෙන් අවිද්‍යාව නිසා මේ ලෝකයට දුක උපදිනවා කියලා ලෞතර බුදු පියාණන් වහන්සේ මේ සියලු අන්ත අතහැරලා උභෝ අන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේසේති මේ මැදුම් පිළිවෙත හරහා දුක ප්‍රත්‍යයෙන් හටගෙන දුක ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා දේශනා කරා පින්වතුනි මෙතන අපූර්ව ධර්මතා ටිකක් විවරණය වෙනවා විග්‍රහ වෙනවා දුක තමන් කරා කියලා සයන් කතං දුක්ඛන්ති දුක තමන් කරා කියලා කිව්වොත් කත්රු කෙනෙක් දුක උපදවා ගන්න කෙනෙක් ඉන්නවා එතකොට අතීතේ මම දුක උපද්දවාගෙන ඒ දුකේ අවශේෂ විපාක දුක මම කරපු දෙයක් නිසා තමයි අද මේ දුක් විඳින්නේ තමන් කරපු දෙයක් නිසා තමයි දුක් විඳින්නේ කියලා ගත්තොත් එහෙම සාස්වතවාදයට වැටෙනවා. පරං කතං දුක්ඛන්තේ දුක අනුන් කරපු දෙයක් කියලා කිව්වොත් ඒත් තව කෙනෙක් ඉන්නවා. ඉන්න පුජ්‍යලයෝ සත්‍යෝ ඉඳලා ආපු ස්වභාවයක් මේ තුල विद्यमान වෙනවා. දුක තමනුත් අනුත් එකතු වෙලා කරා කියලා කිව්වොත් අඛණ්ඩව අපි කරපු දේවල් අපිට විඳින්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට දුක ජීවිතේ නැති කරන්න බෑ. ඒ නිසා දුක කියන එක ඉබේ හට ගන්න දෙයක් නම් ඒද අපිට කරන්න දෙයක් නෑ. ඒ නිසා දුක කියන එක ජීවිතේ උපදින්නේ කොහොමද කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කසප දුක අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං මේ ආදි වශයෙන් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සියල්ලම අවිද්‍යාව ප්‍රත්‍ය කොට අවිද්‍යා හේතුවෙන් උපදිනවා කියලා. පින්වතුනි මෙන්න මේ කාරණාව හොඳට නුවණින් යුක්තව යම්කිසි කෙනෙක් තේරුම් ගන්න උත්සාහවත් වුණොත් අපිට පුළුවන් ධර්මය හඳුන්වන ಗುಣ ටිකක් තියෙනවා ස්වක්ඛාතයි සාන්දෘෂ්ටිකයි අකාලිකයි කියන මෙන්න මේ දහම් පාට අවබෝධ ඥානය හරහා සම්බන්ධ වෙලා අපිට වන්දනා කරන්න පුළුවන් ආකාරයක් තියෙනවා සුවක්කාතයි මනාකොට දේශනා කරා සාන්දෘෂ්ටිකයි අකාලිකයි dittu දැමීම මේ ජීවිතය තුලදීම කල් නොයවා අපිට මේ දුකේ Nirodhe සාක්ෂාත් කරගන්න පුළුවන්. මෙන්න මෙතනින් සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටිය දුර වෙලා නිවැරදි තේරවාදී ධර්මයේ අර්ථ මතුවලා එනවා. මේ දුක කියන එක පෙර ජීවිතේ කරපු හින්දා විඳිනවත් නෙවෙයි. එහෙම වුණොත් අද දුක පෙර ජීවිතේ කරපු කර්මවලට විඳිනවා නම් එහෙනම් අපිට අපිට විතරක් නෙවෙයි රහතන් වහන්සේටත් මේ දුක විඳින්න සිද්ධ වෙනවා. එහෙමනොත් අපිට දුක නැතුව දුක නිරුද්ධ කරන්න පුළුවන් විදිහක් නැහැ. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කරා මේ දුක නැති කරන්න පුළුවන් විද්‍යාව උපදවා ගත්තොත් මේ සියලුම දුක නැති කරන්න පුළුවන්. ඒ නිසා අපි බලමු එකෙන් එකට එකෙන් එකට ජීවිතයේ දුක නිරුද්ධ කරන හැටි. හොඳයි. අපි හොඳ ආකාරවම දන්නවා. අපි අද මෙතන ඔබත් මාත් මේ සියලුම සත්වයෝ උප්පත්තිය ලැබලා ඉන්නේ. පුරාණ කර්මයට එදා ඇති කරගත්ත ඒ කර්මය එහෙම නැත්නම් ඒ තණ්හාව නිසා තණ්හාව කෘත්‍ය දෙකක් සිද්ධ කරනවා කුමක්ද? සමුදයාචාර්ය තණ්හාව නැවතත් දුකක් ඒ මොහොතේ ඒ තුල උපද්දලා දෙනවා වට්ටමූලික තණ්හාව සසරටත් අපිව අරගෙන යනවා. එදා පුජ්‍යල භාවේ ඒ කර්මය නිසා පෙර ජීවිතේ එහෙම නැත්නම් පෙර ජීවිතයේ කියන එක මීට එහා පැත්තේ මොහොත ගන්න. එතකොට ඒ කර්මසිතකට මේ ලෝකයේ ඇති බවට හම්බ වෙලා එතනත් අපිට දුක ඉපද්දලා දීලා අවශේෂ විපාක හැටියට එදා දුක් විඳලා අවශේෂ විපාක හැටියට ස්කන්ධ ටික නැවත වතාවක් තණ්හාවේ ආනුභාවය නිසා තණ්හාවේ ස්වභාවය නිසා ස්කන්ධ ටික නැවත වතාවක් පහළ වෙනවා. කෙලින්ම සත්වේ පුජ්‍යලේක ආව නෙවෙයි ස්කන්ධ ටික පහළ වෙනවා. විඥානස්ස ශුඤ්‍යත අව්‍යාපාර අසංකන්තේ පටිසන්ධි පාතුභාවට්ටෝ ගම්බීරෝ මේ ප්‍රතිසන්ධි විඥාණය පහළ වන මුල් විඥාණය සත්පුද්ගල භාවයෙන් ශුන්‍යයි ශුන්‍ය අව්‍යාපාර එහෙම ව්‍යාපාර ණයකුත් මේකේ ඇත්තේ නැහැ අසංකාන්තේ සංක්‍රාන්තියකුත් නැහැ මෙතන පුරාණ කර්මයට සත්ව පුජ්‍යල නෝ ස්කන්ධ ටිකක් හට අරගෙන තියෙනවා. හොඳට තේරුම් ගන්න. ස්කන්ධ ටිකක් හට අරගෙන තියෙනවා. උපදිනකොටම සත්වයේ පුජ්‍යලයක් ඉපදුනා නම් කිසි කෙනෙකුට ගැලවෙන්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ. එහෙමනම් ගැලවීම හේතුව තියෙන පෙර ජීවිතේ. ඒ ජීවිතෙට ගිහින් බලනකොට එතනින් එහා ජීවිතේ තමයි ගැලවෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න එදා ඒ කරපු කර්ම වලට කරන්න දෙයක් නැහැ. එදා දුක විඳලා අවශේෂ විපාක හැටියට ස්කන්ධ ටික පහළ වුණා. ස්කන්ධ ටික පහළ වෙන තැන නැවත වතාවක් අශෘතවත් පෘතග්ජනයා දන්නේ නැහැ. මේ චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. දුක පිළිබඳව, දුක උපදින්න හේතුව පිළිබඳව, එතකොට දුකේ Nirodhe පිළිබඳව දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව පිළිබඳ නොදන්නා කම යෙදෙන හිතකින් කුමක්ද වෙන්නේ මේ අවිද්‍යාව ආසේවනයේ ප්‍රත්‍යයෙන් සසර බොහෝ කාලයක් හුරු වෙලා පවතින්නේ මේ ජීවිතේට මේ ස්කන්ධ ටික පහල කරගෙන කයක් සවිඥානික කරගත්තේ මකුළුවේ දැලක් වියලා මැදට වෙලා බලාගෙන ඉන්නවා වගේ මේ ස්කන්ධ ටික පහල කරගත්තේ ඉපදුනේ මේ ප්‍රසාද ටික හැදුනේ මේ කය සවිඥාන කරගත්තේ නැවත වතාවක් රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා නැවත වතාවක් ලෝකේ උපදවාගෙන තණ්හාවෙන් ලෝකේ පරිහරණය කරන්න ස්කන්ධ ටික හටගත්තන් පස්සේ පින්වතුනි අසෘතවත් පුතග්ජනයා පුබ්බන්තේ ඥානේ නැහැ මේ හටගත් දේ පිළිබඳ නුවණක් ඇත්තේ නැහැ. විපාකය පිළිබඳව නුවණක් අපිට ඇත්තේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ විපාක ධර්මතා කෙරෙහි නැඹුරු වෙච්ච මනසකින් තණ්හා උපාදාන භව බැහැර ඇති බවට තණ්හා උපාදාන භව කියන මට්ටමින් නැවත වතාවක් බාහිරයට යොමු වෙනවා. බැහැර ඇති බව ආශේවණය වෙනවා. හොඳට බලන්න බහැරට යොමු වුණ පමණින් බහැර ඇති බවට හම්බ වුණ පමණින් භව භවපච්චා ජාති එහෙම ඒ පැත්තට යොමු වුණොත් අවිද්‍යාව ඇති කල්හි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා සම්භවಂತಿ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කිසිදු දෙයක් කිසි කලෙක අපිට නතර කරන්න බෑ විඥාණය විඥානට්ඨිතියක් වුණොත් රූපේ තුල වේදනාව තුල සංඥාව තුල සංඛාරය තුල විඥාණය තුල මේ ස්කන්ධ පංචකයේ තුල තණ්හා උපාදාන භව ලැබුම් ගත්තොත් ඒක ඇසුරු කරොත් විඥානට්ඨිතියක් වුණොත් ඒ කාන්තයෙන් ඒ තුල දැන් ඔන්න සත්ව පුද්ගල ස්වභාවය ටිකෙන් ටික ටිකෙන් ටික වර්ධනය වෙනවා. කර්ම රැස් කරගන්නවා. හැම මොහොතක් මොහොතක් පාසාම පුරාණ කර්මයට ආයතන සවිඥානික වෙලා පේන ඇහෙන දැනෙන දැනගන්න මේ ස්කන්ධ ටික පහළ වෙලා ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා නමුත් අනාදිමත් කාලයක ඉඳලා මේ ලෝකෝත්තර ඥාන දර්ශනේ නැති යථාභූත ස්වභාවය නොදන්නා මේ අසරණ ලෝකයා හැම වෙලේම අවිද්‍යාව බොහෝ කාලයක් ඇසුරු වෙලා තියෙන නිසා යොමු වෙන්නෙම බාහිරයට ඇති බවට භවය විඥාන තිතියක් වෙනවා විපාකයේ විපාකයකින් අවසන් වෙන්නේ නැහැ විපාකයේ අපි හිතුවත් නැතත් විපාකේ විපාකයෙන් අවසන් වෙනවා. නමුත් නැවත නැවතත් ගිනි ගන්න ගිනි මැලයකට නැවත නැවතත් කොළ රොඩුද, දැවද, ගොමද, වේලිච්ච දේවල්ද දානවා වගේ නැවත නැවතත් කර්ම රැස් කරගෙන සසර ගමන හදා ගන්නවා. පින්වතුනි ඒ නිසා පුරාණ කර්මයට එදා කරපු ඒ කර්මය නිසා හරියට පහනේ තෙල් ටිකයි තිරෙයි නිසා ඒ ගින්න නිසා පහන් දැල්ල ඇති වුනේ යම්සේද ඒ තෙලුත් තිරියත් අවසන් වීමෙන් අන්තිම මොහොතේ අවසන් වෙලා යනවා වගේ දැන් අවසන් මොහොතේ නිමෙන්න තියෙන පහනක් වගේ මේ ප්‍රතිසන්දි විඥානයේ විපාක විඥාණය. දැන් බාහිරෙන් විඥාණයට පැවැත්මක් නොලැබුණොත් විඥානට්ටිතියක් නොවුනොත් ආයේ මේක වර්ධනය වෙන්නේ නැහැ. එතනම නිරුද්ධ වෙනවා. නමුත් අපි මොකද කරන්නේ අවිද්‍යාවෙන් විඥානයේ පැවැත්ම සඳහා නැවත නැවතත් තෙලුත් tire දානවා වගේ නැවත නැවතත් ආහාර සපයනවා දුකට උපකාර කරනවා අපි දුක නිරුද්ධ වෙන්න දෙන්නේ නැතුව ප්‍රතිසන්දි විඥානය මොන වගේද කියනවා නම් සෙන් කතාවක තියෙනවා ස්වාමීනි මම දැක්කා ඉදිකට තුඩක් උඩ මහා මේරු පර්වතයේ තියෙනවා මහායාන දර්ශනය තුල මුළු චීනේ පුරාම විහිදිලා ගිහින් තියෙනවා සෙන් දහම ඒ සෙන් දහම තුල ව්‍යංගාර්ථයෙන් තමයි තමන් ධර්මය අවබෝධ කරගත්තා කියලා ප්‍රකාශ කරන්නේ එක්තරා ගෝල හිමිනමක් තමන්ගේ ආචාර්යන් වහන්සේට තමන් ලැබපු ඒ විමුක්තිය පිළිබඳව උපමාවකින් ව්‍යංගාර්ථයෙන් කියනවා ස්වාමීනි මම දැක්කා ඉදිකටු තුඩක් උඩ මහා මේරු පර්වතය තියෙනවා කියලා ඒකෙන් අදහස් කරේ අවසාන චුතිසිත ඉදිකටු තුඩක් වගේ මේ චුතිසිත හරියට අවබෝධ කරගන්න බැරි වුණොත් මේ ලෝක සත්වයාට මහා මේරු පර්වතයක් ඒ ඉදිකටු තුඩ තියෙනවා වගේ අන්තිම මොහොතේ ඒ ඉදිකටු තුඩට යම් සිතක්ද අරමුණු වෙන්නේ ඒ සිත ඒ සිතේ යථා ස්වභාවය අවබෝධ කරගන්න බැරි වුණොත් ඒ එක සිත හරහා ප්‍රතිසන්දියට ආවන් පස්සේ අනන්ත අප්‍රමාණ කාලයක් සසරේ දුක් විඳින්න මහා මේරු පර්වතයක් වගේ දුක් ගොඩක් උපදවා ගන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රතිසන්දි විඥාණය අහිංසකයි. කිසිදු දෙයක් දන්නේ නැහැ. නිමෙන්න තියෙන පහනක් වගේ දැන් තෙල් ටිකත් ඉවරයි, තිරෙත් ඉවරයි. සත්පුජ්‍යල ස්වභාවයක් නැහැ. සත්වේ පුජ්‍යලෙක් ආවත් නෙවෙයි මෙතෙන්ට ආවනම් සාස්වත දැන් මෙතන මේ විපාක වූ ස්කන්ධ ටිකක් තියෙන අනාත්ම වූ ගිරිමාන සූත්‍රය අරගෙන බලන්න පිරිත් පොතේ චක්කුන් අනත්තා සෝතං අනත්තා ඝානං අනත්තා ගන්ධා අනත්තා ජීව අනත්තා රස අනත්තා කායෝ අනත්තා පොට්ටබ්බ අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තා යම් රූපයක් තියෙනවා මේ රූපය අනාත්මයි. එතන සත්වපුජ්‍යල ස්වභාවයක් කිසි කලක ඇත්තේ නැහැ. යම් වේදනා සංඥා සංකාර විඥාන නාම ධර්ම ටිකක් තියෙනවා නම් මේ නාම ධර්ම ටිකත් අනාත්මයි සත්වපුජ්‍යල ස්වභාවයක් ඒ තුල ඇත්තේ නැහැ. නමුත් නොදන්නා අවිද්‍යාව නැඹුරු වීම පමණින් විඥාන ත්‍ිතියක් කරගෙන ඒ පැත්තට කැමැත්ත ඇති කරගත්තාම තණ්හා උපාදාන භව නිසා කුමක්ද සිද්ධ වෙන්නේ නැවත වතාවක් අර නිමෙන්න යන පහන් දැල්ලට තෙලු තෙලුයි තිරේ නිසා උපකාර කරලා ගින්න යම්සේද වැඩි කරන්නේ ඒ වගේ නැවත නැවතත් තණ්හා උපාදාන භව හරහා මේ ස්කන්ධ නිරුද්ධ වෙන්න නොදී නැවත නැවතත් ස්කන්ධ පරම්පරා ඇති කරමින් දුක නිරුද්ධ කරගන්න නැතුව දුක් නිරෝධයේ පිණිස කටයුතු නොකර අශෘතවත් පෘථග්ජනයා දුක කියන එක දන්නෙත් නැහැ දුක්ඛ සමුදය දන්නෙත් නැහැ දුක්ඛ නිරෝධය දන්නෙත් නැහැ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳ අංශු මාත්‍රයක්වත් දැනීමක් නැතුව නැවත නැවතත් දුකම උපවද්දව ගන්නවා ලෝකයා කියන ප්‍රතිකර්ම කරමින් දුක නිරුද්ධ කරන්න හදනවා. නමුත් අවාසනාවන්ත කාරණාව දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං එනිසා මේ දුක කියන එක තමන් කරපු දෙයක්ුත් නෙවෙයි අනුන් කරපු දෙයක්ුත් නෙවෙයි තමනුත් අනුනුත් දෙගොල්ල එකතු වෙලා කරපු දෙයක්ුත් නෙවෙයි දුක කියන එක ඉබේ හටගත්ත දෙයක්ුත් නෙවෙයි දුක කියන එක නැතුවත් නෙවෙයි භාග්‍යතුන් වහන්සේ දුක නොදන්නවත් නෙවෙයි දුක දන්නවා දුක අවිද්‍යා පත්‍ය සංඛාරා නාම රූප ධර්මතාවයන්ගේ යථා ස්වභාවය නොදන්නා කම නිසා පුරාණ කර්මයට ස්කන්ධ ටික පහළ වෙනකොට රූපය සත්ව පුජ්‍යල නොවු ස්වභාවයෙන් ඒ අනාත්ම රූපේ යථා ස්වභාවය දැකලා කබලින්කාර ආහාර නිසා ඇහත් රූපයත් උපදින හැටි ස්පර්ශය නිසා වේදනා සංඥා සංකාර උපදින හැටිත් නාම රූප දෙක නිසා උපදින විඥානයේ අත්දැකීමත් හැම වෙලෙම මේ විඥානයේ අත්දැකීම කිසිදු වෙලාවක මේ රූපෙට අයිතිත් නෑ නාමයට අයිතිත් නෑ නාම රූප දෙක නිසාම උපදිනවා නමුත් කිසි කලෙක නාම රූප දෙකට අයිති නෑ මේ උපදවා ගන්න ඒ දුක් වූ පංච උපාදානස්කන්ධය අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපදවා ගත්තේ නමුත් ස්කන්ධ විපාක ස්කන්ධ ටික ඉබේම හටගෙන නිරුද්ධ වෙනවා පින්වතුනි මේ අතහ ස්වභාවය නොදන්න සත්වය මොකද කරන්නේ සත්ව පුජ්‍යල ස්වභාවයෙන් ඒ රූපය මම වේදනාව සංඥාව සංකාරය විඥානය මම මගේ මගේ ආත්මය කියලා තණ්හාවෙන් මානෙන් දිට්ඨියෙන් අරගෙන ඇති බවට උපදින උපදින හැම ධර්මතාවයක්ම අවිද්‍යාවෙන් ඇති බවට හම්බ වුණාම භවපච්චයා ජාති ඊට පස්සේ සත්පුද්ගල ස්වභාවය ඇති වුණන් පස්සේ අනන්ත අප්‍රමාණ හීන ප්‍රනීත ඕලාරික සුකුම දුර ළඟ අධ්‍යාත්මික බාහිර කියලා තමන්ට নানা ප්‍රභේදගතව තමන්ට ඇසුරු කරන්න ලෝකයක් බාහිර තියෙනවා ඔන්න දැන් මිත්‍යා දෘෂ්ටි ඇති වෙනවා මේ ලෝකය එක්ක කවුරු හරි උපද්දවපු කෙනෙක් එහෙම නැත්නම් ඉබේම හටගත්ත කෙනෙක් මහා බ්‍රහ්මෙක් හෝ මේ ලෝකේ මැව්ව කෙනෙක් ඉන්නවා. මම උපදින්න ඉස්සෙල්ලා මෙහෙම ලෝකයක් තිබුණා. මම මැරිලා ගියත් මෙහෙම ලෝකයක් තියෙනවා කියලා අශෘතවත් පෘථග්ජනයා දුක උපදින හැටි දන්නේ නැහැ. දුක්ඛේ අඥානං ඒ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කස්සප මේ දුක කියන එක කිසිදු කෙනෙක් ඉපැද්දෙව්ව නෙවෙයි ඉබේ හටගත්තත් නෙවෙයි දුක මේ නාම රූප ධර්මතාවයන්ගේ යථා ස්වභාවය විපාකයේ යථා ස්වභාවය පංච උපාදානස්කන්ධයේ උදේවැය සමුදේ ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව ඇතිවීමත් නැතිවීමත් නොදන්නා කම නිසා අපි වර්තමානයේක දුක උපදවාගෙන දුකම පරිහරණය කරනවා මිසක් දුක කිසිදු කෙනෙක් කරපු ධර්මතාවයක් නෙවෙයි දුක ප්‍රත්‍යයෙන් හටගත්තා කියලා බුදු පියාණන් වහන්සේ දුකේ නිදාණය යථාභූත ස්වභාවය මනාකොට දේශනා කර මේ ශාසනය අන්‍ය තීර්ථකෙක් පැවිදි කරනවා නම් 4 මාසයක් එයා පරිවාස කාලයකට යටත්ව භික්ෂුන් වහන්සේලාගේ රුචිකත්වයේ අනුවයි 4 මාසයකට පස්සේ පැවිදි කරන්නේ අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ 4 මාසයකට නෙවෙයි අවුරුදු 4ක් වුණත් මම ඉන්නම් මට පැවිද්ද උපසම්පදාව ඔබ වහන්සේ සමීපේ ලැබෙනවා නම් කස්සප සත්වයන්ගේ ආශානුෂය ඥානෙ දන්නා වූ තථාගතයන් වහන්සේ වෙන මම දන්නවා කෙනෙක් පැවිදි කරන්න ඕන සුදුසු කෙනා කවුද නුසුදුසු කෙනා මොනවද කියලා ඒ නිසා ඔබ කැමතිනම් පැවිදි වෙන්න මම ඔබව පැවිදි කරනවා එක්තරා භික්ෂුවකට කතා කරලා මාන මෙන්න මේ අචේල කස්සප අරන් ගිහින් ඉවරලා පැවිදි කරගෙන එන්න කියලා කිව්වා. පැවිදි කරගෙන ඇවිල්ලා ආවන් පස්සේ බුදුරයන් වහන්සේ උපසම්පදාව ලැබලා දීලා නොබෝ කාලයකින් මේ අචේල කස්සප උතුම් වූ අරිහත් භාවේ පිහිටියා. පින්වතුනි මේ අචේල කස්සප සූත්‍රය හරහා ඔබටත් මටත් අනවරාග්‍ර සංසාර ගමනකට නිමාව තියන්න පුළුවන් අපි මේ සංසාරේ ඒ මේ අත දුවන්නේ සැරිසරන්නේ දුකේ Nirodhe වෙනුවෙන් දුක නිරුද්ධ කරන්නේ කොහොමද කියලා අවබෝධ කරගන්න තමයි ඔබත් මාත් අපි හැමදෙනාම මේ මේ අත සැරිසරන්නේ අවාසනාවන්ත කාරණාව අවාසනාවට ඇත්ත කතාවක් අපි අද වෙනකන් දන්නේ නැහැ අපි මොකක්ද මේ කරන්නේ කියලාවත් රස්සාවල් කරනවා, ගෙවල් දොරවල් අමුදරුව පෝෂණය කරනවා කියලා මේ හැම ඉගෙන ගන්නවා කියලා හැම දෙයක් කිරීම හරහාම අපි මේ උත්සාහවත් වෙන්නේ දුක නිරුද්ධ කරගන්න. නමුත් එදා මට්ට කුණ්ඩලීගේ අසනීපෙට සිටුතුමා පිය සිටුතුමා අවිචාරවත්ව මසුරු කමින් කියන කියන වෙද්දු අනුව ගිහින් නිසි ප්‍රතිකර්ම නොකරලා රෝගේ උත්සන්න වුණා වගේ අපිත් මේ ජීවිතේ බොහෝ කාලයක් ලෝකයා කියන කියන ප්‍රතිකර්ම කරලා දුක නිරුද්ධ කරන්න හැදුවා. නමුත් අපි කිසිදු කෙනෙකුට දුක නිරුද්ධ කරගන්න බැරි වුණා. ඇයි දුක්ඛේ අඥානං දුක කියන කාරණාව අපි දන්නේ නැහැ. දුක්ඛ සමුදය අඥානං දුක ඇති කරන හේතු අපි දන්නේ නැහැ. දුක්ඛ නිරෝධය අපි දන්නේ නැහැ. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව නිවැරදිව අපි දන්නේ නැහැ. එනිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරා අන්තවලට වැටෙන්නේ නැතුව මේ මධ්‍යම ප්‍රතිපදාව හරහා කොහොමද දුක නිරුද්ධ කරන්නේ දුක තමනුත් අනුනුත් දෙගොල්ලම එකතු වෙලාවත් දුක ඉබේම හටගත් දෙයක්වත් නෙවෙයි දුක අවිද්‍යා පත්‍ය සංඛාරා ඒ නිසා මහණෙනි විද්‍යාව උපදවා ගන්න මේ පංච උපාදානස්කන්ධය ඇති වෙන හැටි පංච උපාදානස්කන්ධේ නිරුද්ධ වෙන හැටි හොඳට අවබෝධ කරගෙන මේ ජීවිතය තුළම දුක නිරුද්ධ කරගන්න ඒ සඳහා මේ දේශනාව මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරමින් හැම දිනාටම මේ ජීවිතය තුළදීම දුක නිරුද්ධ කරගන්න මේ ධර්ම දේශනාව මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා සාදු සාදු සාදු ඒක රාශි කරගත් සියලුම කුසල සම්භාර ධර්මයන් අපි මේ වෙලාවේ අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. ඒ අනුව ප්‍රථමයෙන් ලෝකයේත් සම්බුද්ධ ශාසනයත්